ධර්මානුශාසනා අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ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 ගහකාරකං ගවේසන්තෝ දුක්ඛා ජාති පුනප්පුනං ගහකාරක දිට්ඨෝසි පුනගේහං නකාහසි සම්මාතේ පාසුකා භංගා ගහකෝටං විසංඛිතං විසංඛාර ගතං චිත්තං අන්හානං කය මජ්ජගාති Thank you. ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මින් අවුරුදු 2594ක් පෙරෙන මාස 7කට පෙර දවස් 24කට පෙර අශ්වත්ථ බෝධි වෘක්ෂ මූලයේදී සපරිවාර මාර පරාජය කොට ලෝතුරා බුදුබාට පැමිණ අලුයම් කාලයේදී මනෝමය ප්‍රීති වාක්‍යයක් වශයෙන් දේශනා කළ මේ ගාථාව පසුවදී අනදමා හිමියන් වහන්සේට ශ්‍රීමුකයෙන් දේශනා කරන්න යෙදුණා. මේ ගාථාවේ තේරුම මෙහිමයි. පුන පුනං ජාති දුක්ඛා ඉති. නැවත නැවත නැවතත් ඉපදීම දුකක් යයි දැන. ගහකාරකං ගවේසන්තු ඉපදීමෙන් ගොඩනැගෙන මේ ස්කන්ධ ගෘහය කරන කර්තෘතුමා සොය සොයා අනිද්දසං දකින්ට නොලැබී අනේක ಜಾති සංසාරං සන්ධා විස්සං ප්‍රමාණාතික්‍රාන්ත අනේක ಜಾති සංසාරයෙහි උත්පත්ති මරණ වශයෙන් ඇවිද්දෙමි ගහකාරක දිට්ඨෝසි මේ පංච උපාදානස්කන්ධ සංඛ්‍යාත ගෘහය කරන කතෘ තුමනි ඔබ මට පෙන්ුණා පුන ගේහන්න කාහසේ මට නැවත ඔබ ගයක් නොසාදන්නේහි සබ්බාතේ පාසුකා භග්ගා ඔබේ පරාල සියල්ල බින්දා ගහ කෝතං විසංකිතං මුදුන් කුරුකා කුරුපාව සුණු විසුණු කළා විසංඛාරගතං චිත්තං මගේ සිත අසංකතයට ගියා තණ්හානං කය මජ්ජගා තෘෂ්ණාවගේ ශ්‍රේ සංඛ්‍යාතේ අමා මහ නිවන ආબોධ වුණා. මේ තමයි ලෝතුරා බුදු වෙන සීල බුදුවරයන් වහන්සේලා බුදු වීමෙන් අනතුරු අලුයම් කාලයේදී භාවිතා කරන ප්‍රීති වාක්‍ය. මේ ගාථාව එහෙම පිටින්ම තියෙන්නේ ත්‍රිලක්ෂණ චතුරාර්ය සත්‍ය ධර්මය. පුනම් පුනම් ජාති දුක්ඛායිති. මේ තමයි දුක්ඛ සත්‍යය. නැවත නැවත ඉපදීම දුකක්. ඒ මක් නිසාද? ඉපදීමක් නැත්නම් ජරා ව්‍යාධි රෝග මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස මොනම දුකක්වත් මුණ ගැහෙන්නේ නැහැ යං කිංචි දුක්ඛං සම්භෝති සබ්බන්තං ජාතිපච්චය සබ්බසෝ ජාතියා භාවේ කුතෝ දුක්ඛස්ස සම්භවෝ යම් දුකක්යි සම්මත දෙයක් ඇතොත් ඒ සියල්ලට හේතුව ඉපදීමයි ඉපදීමක් නැත්නම් දුකක් කොහෙන්ද? ඉතින් මෙන්න මේ தত্ত্বය දුක්ඛාරිය සත්‍යය. <clears throat> දහකාරකම් කියා දේශනා කලේ සමුදයාරිය සත්‍යය. මේ ස්කන්ධ පරම්පරාව ගොඩනගන්නා වූ එකම කර්තෘතුමා තෘෂ්ණාව ප්‍රධාන කොට ඇති කාරක මණ්ඩලයක්. එයින් ප්‍රධානත්වයේ දරන්නේ තෘෂ්ණාව බැවින් ඒක දුක්ඛ සමුදයාරිය සත්‍යය. විසංකාරගතං චිත්තං තණ්හානං කයමජ්ජගා කියන තැන හැඳින්වෙන්නේ නිරෝධ සත්‍යය නිර්වාණ ධාතුව ඒ නිර්වාණ ධාතුව සොයා ගැනීම සඳහා ආબોධ කර ගැනීම සඳහා කළ පිළිවෙත් මඟ මාර්ගාරි සත්‍ය මේ ආරි සත්‍ය හතර තමයි මෙතන ප්‍රධාන වශයෙන් සම්පින්දනය වී තිබෙන්නේ ආරි සත්‍ය හතර යම් තැනක තියෙනවා නම් එතන නාම රූප දෙකක් තියෙන. ස්කන්ධ පහක් තියෙනවා. ආයතන 12ක් තියෙනවා. ධාතු 18ක් තියෙනවා. පටිච්ච සමුප්පාදාංග 12මක් තියෙනවා. ප ဋ ාණ ප්‍රත්‍ය 24මක් තියෙනවා. එනිසා චතුරාර්ය සත්‍යයට අයිති සියල්ල මෙතන සම්පින්දණය වෙනවා. දැන් අපි සලකා බලන්නට ඕනේ මේ විදිහේ ප්‍රීති වාක්‍යයක් ප්‍රකාශ කරන්නට මොනතරම් කාල පරිච්ඡේදයක් බෝසතාණන් වහන්සේ උත්සාහ ගත්තද කියලා. ඒ කියන්නේ සත් අසංඛ්‍ය කල්පලක්ෂයක්ම සිතින් බුදුබා පතමින් පෙරම් පුරාගෙන ආවා. නව අසංඛ්‍ය කල්පලක්ෂයක්ම වචනෙන් බුදුබා පතමින් පෙරම් පුරාගෙන ආවා. ඔය සොලසා සංඛ්‍ය කල්පලක්ෂය ඇතුළතදී ලෝතුරා බුදුවරයන් වහන්සේලා 512000ක්ම දැකගත් වැඳගත් බණ ඇසුව දන් දුන්න පැවිදි වුණා නුයෙක් විදිහේ කුසල ධර්මයන් රැස් කළා. දීපංකර පාදමෝලේ සිට සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් තිස්සේ බුද්ධ ශාසන 24කදී විවරණ ලැබමින් ඇසුන් ඉසුන් මාසුන් ලේ අමුදරුවන් රාජ්‍ය කියන මේ පංචමහා පරිත්‍යාග කරමින් ත්‍රිවිධ අර්ථචාරියා පුරමින් සමත්‍රිසත් පාරමී පුරාගෙන ආවා. ඒ සියල්ල මස්තක ප්‍රාප්ත වූ ආත්ම භාවය විශ්සන්තරාත් භාවය හත් වාරයක් මහ පොළොව කම්පා වුණ බෝසතුන් වහන්සේගේ ඒ පාරමිතා බලය. අන්තිමට උන්වහන්සේ තුසිත දිව්‍ය ලෝකේ උපන්න සීල බෝසතුන් වහන්සේලගේ සිරිතෙහිමයි. බුදු වෙන ආත්මයේ පහළ වෙන්නේ තුසිත දිව්‍ය ලෝකෙන් චුත වෙලා. එහිදී දසදහස් සස්සක්වල දෙවිබඹුන් ආරාධනා කොට පසුමා බැලුම් බැලුවා. කාලය බැලුවා, දේශය බැලුවා, දීපය බැලුවා. එවාගෙම මෞතුමියගේ ආයුෂ් පරිච්ඡේද බැලුවා. මේ ඔක්කොම බලලා තෝරාගත්තා. වෙනත් බුදුවරයන් වහන්සේලා අවුරුදු ලක්ෂය 90000 80000 70000 60000 ආදී දීර්ඝ කාලවල පහළ වෙනවා. අපේ බෝසතාණන් වහන්සේ පහළ වුණේ අඩුම අඩු ආයුෂ ඇති කාලයකයි. බුදු වීමේ කාල පරිච්ඡේදයේ හඳුන්වන්නේ අවුරුදු ලක්ෂයයි 100යි අතරේ. එයින් අන්තිම සීමාව තමයි 100. ඒ 100ක් වසර ඇති කාලයේ තමයි බෝසතාණන් වහන්සේ අස්මා බැලුම් බලලා සාරා සංඛ කල්පලක්ෂයේ තුලේ බුදුවරයන් වහන්සේලා 24 නමක් විසින් <clears throat> නමනියම කොට තිබුණු සුද්ධෝදන මහා මායා මෞපියන් පුත්ව මා පුදුමාකාර උත්සව ශ්‍රීයාවෙන් වනුලෝ පහළ වුණා. ඒකනේ දසදහසක් ලෝක ධාතුන් ප්‍රාත්‍යාරි සිද්ධ වෙන්නේ. හරියටම ඇසලපුණු පසලසුවක් බොහෝ දවසක අලුයම් කාලේ. මාස 10ක්ම මව කුසේ සමාපත්තියෙන් මෙන් වැඩ හිටියා. එවාගේම විසක්පුර පසළොස්වක් බොහෝ දවසකදී ලුම්බිනි ශාලවනෝද්‍යානයේදී සුවසේ උපන්නා. ඥාතිරංග මාණික රත්නයක් වගේ පිරිසිදුව උපන්නා. එදක් මේ මුළු දසදහසක් වල ප්‍රාත්‍යාරි සිද්ධ වුණා. ඔය අවස්ථාව වෙනකොට බෝසතාණන් වහන්සේගේ කුසිත දිව්‍ය ලෝකෙන් චුත වීමත් මනලෝ පහළ වීමක් කියන අවස්ථා හතරකදී සතෝ සම්පජානකාරීව ගත කළා. මේක ලෝතර බුදු වෙන මහ බෝසතුන් වහන්සේලාට පමණක් ලැබෙන පුදුම ප්‍රාතිහාර්යයක්. ඒ කියන්නේ ඒ භවයෙන් චුත වුණේ සිහි නුවණින්. මව කුසේ පිලිස්ද ගත්තේ සිහි නුවණින්. මව කුසේ දසමසක් වාසය කළේ සිහි නුවණින්. මව කුසෙන් බිහි වුණේ සිහි නුවණින්. ඔය අවස්ථා හතර හැමෝටම සිහියෙන් ඉන්න බෑ. පසේ බුදුරයන් වහන්සේලාටත් පුළුවන් ස්ථාන තුනක පමණක් දී වෙන වෙලාව සිහියෙන් ඉන්න බෑ. අග්‍රස්නාක දෙනමට පුළුවන් අවස්ථා දෙකක පමණක්. මව කුසේ සිටින කාලෙත් මව කුසෙන් බිහි වෙන කාලෙ සිහියෙන් ඉන්න බෑ. අනිත් පෘතුජන සත්‍යයන් ගැන කවර කතාවද? ඉතින් මේ විදිහට මනලෝ පහළ වූ බෝසතුන් වහන්සේ වර්ෂ 16 දී රාජ්‍ය ශ්‍රීයටපත් වුණා. වයස 28 නිම වෙනකොට සතර පෙර නිමිති දැකලා 29 වෙනි වසර පිරෙන අසල පොය දවසේදී අභිනිෂ්ක්‍රමණය කොට පැවිදි වුණා. මේ පැවිදි වෙන වෙලාවේදී පිරිකර පූජා කරන්න ආවේ කෙනෙක් මිනිසෙක් නෙමෙයි. කාසේ බුදුසසුනේදී හිත මිත්‍රව ඉඳලා අනාගාමීව සුද්ධාවාසී පද රහත් වූ ගතේකාර බ්‍රහ්මදාජයා. පූර්ව જાතියේ බොහෝම හිත මිත්‍රයි. එනිසා එතුමා මේ අටපිරිකර ගෙනල්ලා පූජා කළා. මේ අටපිරිකර ගැන විශේෂත්වයක් තියෙනවා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට පමණයි මේ අටපිරිකර හිමි. වෙන බාහිර තාපසුරුන්ද මේවා අයිති නැහැ. ඒගොල්ලෝ පරිභෝග කරන්නේ නැහැ. මේ පහළ වෙන්නේ 이르දිමය අටපිරිකර. ඒ කියන්නේ දැන් මේත පෙර තිබුණු මහා කල්පයේ විනාශ වෙලා ඒ විනාශ වූ කල්පයෙන් පසුව නැවතත් මේ ලෝක ධාතුව ඇති වුණා. ඒක දෙවි කෙනෙක් නැවුවා නෙමෙයි. හේතුඵල සම්බන්ධයෙන් තමයි මේ දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, මනු ලෝකම පහළ වී තිබෙන්නේ. එයින් මේ මනුෂ්‍ය ලෝකයේ නැත්තම් භූමිතලයේ මතුවෙන්න ඉස්සර අද කාලේ අපි හඳුන්වන දඹදු බුද්ධගයා සුද්ධ භූමියෙහි විජයශ්‍රී බෝධින් වහන්සේ පිහිටන තැන නෙළුම් මල් පඳුරක් පහළ වී තිබෙනවා. ඒ නෙළුම් මල් පඳුරේ මල් පහක් පිපී තිබුණා. ඒ මල් මහ පහ අත මේ මැත්තේ තමයි දිව්‍යමය, 이르දිමය, අටපිරිකර පිහිටා තිබුණේ. ඒවා සුද්ධා වාසවාසී බ්‍රහ්මයෝ ගෙනින් බමතලේ තියාගෙන ඉන්නවා. අකුසඳ දෝෂතානන් වාසේ පැවිදි වෙනකොට ගෙනත් පූජා කළ පළවෙනි එක. දෙවෙනියෙන් කොණාගමන සරුවක්ඥන් වහන්සේ බුදු වෙන්න පැවිදි වෙන දවසේදී ගෙනත් පූජා කළා. තුන්වෙනි එක කාශ්‍යප සරුවක්ඥන් වහන්සේ පැවිදි වෙන දවසේදී ගෙනත් පූජා කළා. අපේ සිද්ධාර්ථ ගාතම මහා බෝසතාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කොට අනෝමා නදී තීරේ කේසච්ඡේදනය කළ වෙලාවේදී අර පූර්ව જાති හිත මිත්‍රව සිටි අද සුද්ධාවාස පළවෙනි බඹතලයේ සිටින දඨීකාර බ්‍රහ්මරාජයා ඒ හතරවෙනි 이르දිමයේ අෂ්ඨ පරිස්කාර ගෙනල්ලා බෝසතුන් වහන්සේට පිළිගන්නවා පමණක් නෙමෙයි. බෝසතුන් වහන්සේගේ හැඳි පැළඳි ඇඳුම් රාජකීය ඇඳුම් ඔක්කොම පිළි අරගෙන ගිහිල්ලා සලමනිසය නමින් පළවෙනි සුද්ධාවාස බමතනේ චෛත්‍යයක් කෙරෙව්වා. ඉතින් බෝසතාණන් වහන්සේ මේ අෂ්ඨ පරිස්කාර ධරව පැවිදිව දින හතක්ම අනුපිය අඹවන්නේ ප්‍රීති සෝයෙන් වාසය කළා. ඊළඟ දවසේදී පින්දපාත වැඩි රජගහ නුවර බිම්බිසාර මහ රජුරුවන් ඇතුළු රටවැසියෝ දැකලා පුදුම වුණා. රජුරුවන්ගේ ආරාධනයකින් ලෝතුරා බුදුව ඒ රටට වඩින්නත් ආරාධනය පිළිගත්තා. ඊළඟට වැඩි ආලාද කාලාම් තාපසතුමා වෙත. එතුමා සමාපatti හතක් ලාභී. එතුමා සමග සුළු වේලාවක් කතා කළා. කතා කළා ගහක් මුලට වැඩියා මටත් පුළුවන් මේක සොයම් බුඥාණයෙන් වැඩ කරන්න කියලා උන්වහන්සේ එකම ආසනයේදී සමාපatti හතේ පැද්දෙව්වා. ආලාඩ කාලාමතුමා කිව්වා අපේ මේ ආශ්‍රමේ නවතින්න. උන්වහන්සේ කිව්වා හිතය එකටම බලාපොරොත්තු නෑ මං තව සොයන්නට ඕනි කියලා උද්දකරා පුත්‍ර වෙත ගියා. එතුමා සමාපatti අටම ලාභී කෙනෙක්. එතුමාට ස්වල්ප වේලාවක් කතා කළා ගහක් මුලට වැල්ල එකම ආසනයේදී අටවෙනි සමාපත්තියක් ඉපදෙව්වා දැන් ඉතින් මේ අෂ්ට සමාපatti ලාභී වෙච්චාම ආද්දරක උද්දකරාම පුත්‍ර තවුස්තුමා ආරාධනා කළා මගේ ආශ්‍රමේ නැවතිලා මේ ශිෂ්‍යයන් අනුශාසනා කරන්න. උනාසිකව නැ මේක නෙමේ මගේ බලාපොරොත්තු මේකෙන් බබලෝ යනවා පමණයි. මම මේට වඩා සත්‍ය හොයන්නට ඕනේ කියලා උන්වහන්සේ උරු වෙල් දනව්වට වැඩියා. ඊළ ඒ කාලේ බොහෝ තාපසවරු අත්කලමතා නියෝගයේ තමයි නිවන් මඟ කියලා අනුගමනය කළ බැවින් పూర్ව කර්ම විපාකයක් බලපෑම අනුවන වාසී අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළා. අඤ්ඤා කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණතුමා ප්‍රධාන පස් දිනක් උන්වහන්සේ වෙනුවෙන් පැවිදි වෙලා සිටියා. තවුස් පැවිද්දේ. ඒ පස් දෙනාම ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කළා ඒ දුෂ්කර ක්‍රියා කරන කාලේ. ඊළඟට උන්වහන්සේ හරියටම හෙටයි වෙසක් පෝය කියලා වාසාරුදු 35 පිරෙන වෙසක් පෝයට පෙර දවසේ අලුයම් කාලයේ සිහින පහක් දැක්කා. එයින් උන්වහන්සේ තේරුම් ගත්ත නෝරදු ආම මම හෙට ලෝතුරා බුදු වෙනවා කියලා. ඒ වෙනකොට පාත්‍ර ධාතුව අත්තු ග්‍රහන් වුණා. උන්වහන්සේ එදා උදෑසන නේරංජනා නදී තීරයේ දත්මැදල මූණ සෝදාගෙන ඉන්දපාත වේලාව සලකාගෙන අජපාල නුගරුක්ෂ මූල වැඩ හිටියා. කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ආව මා පින් ඇති සිටු දේවියක් හිටියා සුජාතා. මේ සුජාතා සිටු දේවිය වර්ධ විසුගානක් තිස්සේ දේව පූජාවක් කරමින් තිබුණා දරුවාගේ උපන්දින නිමිත්තෙන්. එදා මේ දේව පූජා සඳහා සකස් කරන කිරිබත පුදුම විදිහේ කිරිබතක්. සතරරන් දෙවිය ඇවිල්ලා ආරක්ෂා සැලසුවා. සක්දෙව් රජුරු ඇවිල්ලා ලිප සකස් කළා. සාම්ප්‍රති බ්‍රහ්මිය ඇවිල්ලා සුදු කුඩයක් දරාගෙන හිටියා. දෙවියන් පේන්නේ ඒ කරන ක්‍රියාවන් පේන අනිත් පැයට. මුළු මහා සේනානේ නියංගම සුවඳ පැතුරුණා කියනවා මේ කිරි ආහාර පූජාව සකස් කිරීමේ. එලාවේදී දාසියකට කීවා ගිහින් අපේ දේවස්ථානයේ බිම පිළිදැගුම් කරලා එන්න හැමදෙලා එන්න කියලා. කාලේ නම් වූ දාසිය ගිහින් බානකොට මුළු හාත්පසම බබළුවාගෙන වැඩි ඉන්නවා. ඒක සිරිතක් ලෝතුරා බුදු වෙන දවසේ පිරිනිවන් පාන දවසේ අදිෂ්ඨානයක් නැතුව බුදු බදින් බුදු රැස් වියදෙනවා. මෙතන මේ දුවගෙන ඇවිල්ලා කිව්වා ආර්යාවෙනි අද පුදුමයි අපේ දෙවියන් වහන්සේ බිමට බැලලා ඉන්නවා පූජා පුදකා. එහෙනම් කාලී ඔබ අද පටන් මගේ දියණියක් ඔබ දාසිත්වයේ මුදවනවා කියලා එතුමියට වරප්‍රසාද දීලා මහත් පෙරහැරින් රත්තරම් භාජනයක කිරිහාර වේදාගෙන තවත් රත්තරම් පියනකින් වාගෙන පංචතෝරි වාදන මැද්දේ උඩුවියන් අල්ලාගෙන පියවෙලි එලාගෙන මේ දෙයට මේ දේවස්ථානයට ගිහින් සැබවින්ම දෙවියන් වහන්සේ කෙනෙක් කියලා හිතාගෙන මේ ක්ෂීරපායාසයේ ශ්‍රීහත්ත්වයට පිළිගන්නවා මූණ බැලුවේ නැහැ. මූණ බලන්න බයයි. එලාව එතුමිය කිව්වේ ස්වාමීනි මගේ පැතුම ඉෂ්ට සිද්ධ වුණා. ස්වාමීන් වහන්සේගේ පැතුමත් ඉෂ්ට සිද්ධ වේවා කියලායි වැඳලා තේනෙත්‍රෙක් මානේ පස්සෙන් පස්සට වැඳගෙන ගිහින් ඉවසට ගියේ. බෝසතුන් වහන්සේ නේරංජර නදී තීරයට වැඩලා පන් පහසු වෙලා 40 නාපිඩක් කොට අදිෂ්ඨාන කළා. මම අද ලෝතුරා බුදු වෙනවා බුදු වීමට පෙර ගන්න මේ ආහාර එක එක බත් කෙඩ එක එක දවසට දිර වීමෙන් දවස් 49කට සෑහේවා කියලා අදිෂ්ඨාන කරන ඒ බත් පිඩු 49 වැළඳුවා සංතනියේ Tamanට අවශ්‍ය නැති නිසා සත්‍ය ක්‍රියා කළා ගඟට දැම්මා මම අදලෝ තුරා බුදු වෙනවා සත්‍ය නම් උඩුගම් බලාගේවා නොයසේනම් යටිගම් බලාගේවා කියලා ගඟට දැම්මා මේ ගලාගෙන දියදානාව ඇති ගංගාවේ උඩුගම් බලන්න ගිහිල්ලා පේන තෙක්මාන ගිහිල්ලා මේක සලා වැටුම ගිලා දැස්සා. ඒක අදත් නාග භවන්නේ තියෙනවා කියන. එදා සන්ධ්‍යා වෙනතුරු රුක්ෂෙවන් වල සමාපatti සෝයෙන් වැඩ හිටියා. උන්වහන්සේ සමාපatti සෝයෙන් පමණක් නෙමෙයි කරුණු සහිතව පැහැදිලි වෙනවා අභිඥා බදත් ලබාගෙන සිටියේ බව. එදා හන්දෑ වෙනතුරු රුක්ෂෙවන් වල විවේකයේ හිටියා ඔය ස්ථානයේ තමන් වහන්සේ කල්ැතුව දැකලා නැති බුද්ධගයා සුද්ධ භූමියට පාරක් නැගී පෙනුණා. එදා දාසේ අහසෙත් පොළවේ හැමතැනම මල් පිපිලා. පුදුමාකාර ශාන්ත ස්වરૂපයක් එදා දවසේ පැවතුණා. මේ මාර්ගයේ දිගේ ගමන් කරනවා විවේක තැනක වාඩි වෙන්න. මේ යනකොට සොත්තියේ කියන බ්‍රාහ්මණ පරිවරේ කුසතන මිකියට කරගෙන යනවා. මෙතුමා කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ආපු මහා පින් ඇති කෙනෙක්. බුදු වෙන උතුමෙකුට ආසන පූජා කරන්න ලැබේවා කියලා. සීල බුදුවරයන් වහන්සේලා බුදු වෙන්නේ කනකොල ඇතිරියක් අතුරාගත් ආසනයක් උඩයි. ඒ ධර්මතාව උඩ මේ කුසතන ලැබුණා. ඉතින් බෝසතාණන් වහන්සේ දැන් මේ පාර දිගේ වඩිනකොට මේ පාරේ නිමාව තියෙන්නේ බුද්ධ ගයාව. මෙතන බැලුවාම හාස්පස සීලෝම වෘක්ෂ ලතාවන් මේ දිහාට නැමීගෙන තියෙනවා. මේ මැද්දේ තියෙන වෘක්ෂ රාජයා සියක් සීනක් යදුන් මේ සියක් සීනක් උස ඇති බොහොම දර්ශනීය වෘක්ෂයක්. අස්වත වෘක්ෂ රාජයා. පනස් හේන කනගම් අතුරු කිලි නැහැ. සුදෝ සුදු වට කඳින් යුතුයයි. පනස් හේනින් ඉහළ තමයි හාත්පසේ පනස්රියන පනස්රියන බැගින් අතුපතර පැතිරිලා මොනර පිල් කලමක් වාගේ බොහොම ලස්සනට දිලිසෙන සාකාපත්‍ර පලාස් වලින් දිලිසෙමින් තිබුණේ. එතෙන් ගිහින් බෝසතුන් වහන්සේ දකුණු දිගේ බැලුවා වාඩි වෙන්නේ. පොළව ගිලෙන්නා වාගේ කම්පිත වුණා. බටහිර දිගේ උතුරු දිගේ බැලුවාමත් එහෙමයි. නැගනීර බෝධින් වහන්සේ නැගනීරින් ගිහින් බැලුවාම නිශ්චල වුණා. වාසිකවා මෙතෙන් තමයි ජය භූමිය කියලා මේ කුසතනි මිටියට ලේලා දිග ඇරිය. රදුරක් එලන්න වාගේ මේ කියලා ගත්ත වාඩි වෙන. පෙර જાති જાතින්දී බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලාට ආසන පූජා කළ පිනේ මහිමින් 14 වෙනක් දිගපාලු සෑති ආසනයක් පැන නැගුණා. මේ ආසනයේ උඩ තමයි දැන් බද්ද පරියන්කෙන් වැඩි වෙන්නේ. අදිෂ්ඨාන කරගත්තා කාමං තචෝච නහරෝච අත්තේ ච අවසිස්සතු උපසොස්සතු ශරීරේ මංස ලෝහිතං යන්තම් පුරුෂ ධාමේන පුරුෂ විරියේන පුරුෂ පරක්කමේන පත්තබ්බං නතං අපාපුනිත්වා විරියස්ස සන්තානං භවිස්සති මගේ සිරුරේ සම්පමනක් ශේෂ වෙතොත් ශේෂ වේවා නාඩ පමනක් ශේෂ වෙතොත් ශේෂ වේවා ඇටකටු පමණක් ශේෂ වෙතොත් ශේෂ වේවා මස්ලිය වීලෙතොත් වේලේවා පුරුෂ ශක්තියෙන් පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමයෙන් පැමිණිය යුතු සම්මා සම්බුද්ධත්වයට නොකමිනේ මේ ආසනේ නොබින්දින් නෙමෙයි කියන අදිෂ්ඨානෙන් වාඩි වුණා ඒකට කියනවා ඒ අදිෂ්ඨානෙන් වාඩි වෙච්ච බැවින් ඒ ආසනයේදී කියනවා වජ්‍රාසනය කියලා ඒ ස්ථානයේ පුදුම ආශ්චර්යජනක ජය භූමියක් සඳහන් වෙනවා කාලිංග බෝධි චක්‍රවර්ති රජතුමාගේ චරිතයේදී මෙම බෝධි මණ්ඩලයේ ඉද්දෙන් අකනිටා බමතලේ දක්වා දෙව් විමනක් බම විමනක් පිහිටන්නේ නැත. දෙවියෙක් බ්‍රහ්මියෙක්වත් මේ ඉද්දෙන් අහසේ සිසා යන්නේ නැත. කුරුල්ලෙක්වත් ඒ ඉද්දෙන් අහසෙන් පියාසර කරන්නේ ආත්පසින් වටේ තියෙන රුක්වැල් තුරු වැලිය ආදී නැමීගෙන තියෙනවා. ඔය වාගේ පුදුම ජය භූමියක් මේ ලෝකෙ වෙන ඇත්තේ නෑ. ඉතින් ඒ ස්ථානයේ තමයි සරුවක් යන වාස දැන් මේ වාඩි වෙලා ඉන්නකොට විශතුරු අධ්‍යයනයේදී දරුවන් දෙන්න දන් දීලා දරුවන් හඬා වැළපීගෙන ලේ පෙරාගෙන එනකොට හිතේ පසුතැවිල්ලක් ඇති වෙලා ඇඬුණා. ශනිකව හිත හදාගත්තා. ඒ ස්වල්ප පසුතැවිල්ල හේතු කොටගෙන දිව්‍ය ලෝක හයෙන් ඉහළම දිව්‍ය ලෝකයේ සිටින වසවත දීකුත්‍රයා බෝසතුන් වහන්සේ පළවා හරින්නට තමන්ගේ පිරිසත් එක්ක ඇවිල්ලා නව මහා යුද්ධ ඇති කරා. අන්තිමට ගර්ජන ගර්ජන තර්ජන කළා. ඒ කිසිවකින් බෝසතුන් වහන්සේවත් වජිරාසනේවත් බෝධි වෘක්ෂේවත් සැලුණේ නැහැ. සිවුරු කොනකටවත් හානියක් උනේ නැහැ. අන්තිමේදී බෝසතුන් වහන්සේට කියනවා සිද්ධාර්ථය ආසනයෙන් නැගිටිනු. මේ ආසනයේ මට හිමි කියලා. බෝසතුන් වහන්සේ අසා සිටියා ඔබේ සාක්ෂි කවුද? ඔක්කොම විශාල සෙනඟ කිව්වා අපි අපි සාක්ෂි කියලා. සමන්නාතර සාක්ෂි කවුද? බෝසතුන් වහන්සේ දක්ෂිණ ශ්‍රී හස්තයේ පොළොට දිගු කරලා කිව්වා. ඈත අතීතේ නෙමෙයි ඥාත අතීතේ විසතුරු අධ්‍යයෙහිදී මා කළ පාදාන පාරමිතා බෙලින් සත්වරක් මහ පොළොව කම්පා වූ බව සත්‍යනං මේ මහා පොළොව මට සාක්ෂි පිණිස පවතිවා කිය සත්‍යක්‍රියා කර. මහා පොළොව කුමාර සාකක්මින් සතරාව සාතරාව කම්පිත වෙන්න පටන් ගත්තා සද්ද නගමි. කිරිමේ කල ඇතා දන ගැහුවා. වසරාජ්‍ය පුත්‍රයා බිම පතිත වුණා. නාර සේනාව සීසීකද පැනලා අතුරුදහන් වුණා. මේ සියල්ලම ඉර බැස යන්න මත්තෙන් සිද්ධ වෙච්ච දේවල්. මේ වගේ සමහරු කියනවා මේක මාර සංකල්පනාවක් මිසක් සත්පුජ්‍යල කෙනෙක් නෙවෙයි කියලා. නමුත් මේක සත්‍ය සිද්ධියක් හැම බෝසතුන් වහන්සේලාට මොහොම යන්නේ නැහැ. මෛත්‍රී බෝසතාණන් වහන්සේ බුදු වෙන දාසි කියලා තියෙන මාර්දී පුත්‍රයා ඇසන්න ඈතින් බලනවා ළඟට එන්න බෑ කියලා. ඒ කියන්නේ පාරමිතා තේජස. ඉතින් මේ විදිහට අලුයම් මේ රාත්‍රියේ පූර්ව යාමේදී ගිරබසයන් දෙමැත්තෙන් හඳ උදා වෙමින් තිබෙද්දී දිව්‍ය පුත්‍ර මාර්යා පළවා හැරලා තමන් වාසේ සමාපatti සමෝදින්න පටන් ගත්තා. పూర్වයේ නිවාස ඥානේ පරිමේම පරිහරණය කරන්න පටන් ගත්තා. රාත්‍රී පෙරියම් කාලේ పూర్වයේ නිවාසානුස්මෘති ඥානෙයි ඈතන ඈත විෂය අසංක කල්පලක්ෂයකට තියා හිතන් සියල්ල බැලුවා. මේ බලන්නේ උන්වහන්සේට පෙනී ගියා භවයෙන් භවයට උපතාවපු හැටි. ඒ කියන්නේ දැන් අපි හිතමු මනුෂ්‍ය ලෝක උත්පත්තියක් නම් ලැබුවේ මනුෂ්‍ය ලෝක උපදින්න ඉස්සර පූර්ව ජාතියේදී හිතනවා මට මනුෂ්‍ය ලෝක උපදින්න නැත්නම් හොඳයි කියලා. අන්න ඒකට කියන අවිද්‍යාව කියලා. මොකද මනුෂ්‍ය ලෝකයේ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි නාම රූප දෙකක් ස්කන්ධ පහක් ආයතන 12ක් ධාතු 18ක් චතුරාරි සත්‍ය පටිච්චසමුප්පාදය කියලා එදා දන්නේ නැහැ. ඒ නොදන්නාකම අවිද්‍යාවයි. ඒ හිතම ඒ අවිද්‍යාව පාලන ලෝභ මොළ සිතේම ඇති වෙනවා ආසාවක්. මට මනුෂ්‍ය ලෝකේ හොඳයි. අන්න තෘෂ්ණාව. මට මනුෂ්‍ය ලෝකේම ඕනේ. අන්න උපාදානේ. මේ තුන් දෙනා එක සිතේ පහළ වුණේ පළවෙනි ලෝභ මූල අකුසල සිතේ. ඒ තුන නිසා ඊළඟට කුසලයක් සිද්ධ කරනවා. අන්න අකුසලං ධම්මං පටිච්ච කුසලෝ ධම්ම උප්පජ්ජති ආරම්මන පච්චය. අකුසල ධර්මේ නිසා කුසල් සිත් පාල කර ගන්නවා. අර ලෙඩකට බෙහෙත් ගන්නවා වගේ. ලෙඩා තියෙන කෙනෙක් මේ බෙහෙත් ගන්න ඒ වගේ අකුසලයේ නැති කරන්නට කුසල රැස් කරනවා. ඒ නිසා තෙන්දී දානයක්, සීලයක්, භාවනාවක් කවර හෝ මනෝලෝපදීන්නේ සුදුසු සමර්ථ කුසලයක් කරනවා. ඒ කුසලයේ කිරීමේදී හිතේ පහළවන චේතනාවට කියනවා අபிසංකාර කියලා. ඒ අபிසංකාර නිසා ඒ චේතනාවත් එක්ක චිත්තචෛසික ධර්ම බොහෝසෙන් 34ක් පමණ පහළ වෙනවා. ඒවට කියනවා කර්ම කියලා, කර්ම භව කියලා. ඒ දෙකම ඇති වුණ එක සිතේ. හැබැයි එක සිතේ කියවල චිත්ත පරම්පරා පරම්පරා ජවන් වීති වශයෙන් කොත්ෙකුත් පහළ වෙනවා ඒක පින්කමක් කරද්දී. දැන් මෙන්න මේ ධර්මතා පහක් පූර්ව භවයේදී මෙලෝ පහළ වීමට ප්‍රතිවිරුද්ධ. අවිද්‍යාවයි තෘෂ්ණාවයි උපාදානයයි සංස්කාරයයි කර්ම භවයයි. එදී මේ ජීවිතයේදී අවසාන මොහොතේදී මරණාසන්න ජවන් වීතියක් පහළ වෙනවා. ඒ ජවන් වීතියේ ජවන චිත්තක්ෂණ පහයි පහළ වෙන්නේ. අඳුම ප්‍රමාණයේ ජවන් චිත්ත වීතියේ ජවන් චිත්තක්ෂණ පහයි. ඒ පහට තමා කරගත් කුසලයේ සිහි වුණා. අකුසලයක් නම් අකුසලයේ සිහි වුණා. ඊළඟට ජවනයේ පැනතුරු තදාරම්මන එහෙම නැත්නම් භවංග ඊළඟට චුතිය. ඒ ක්‍රම තුනකට සිද්ධ වෙනවා. චුතිය කියන එක කුසලයක් අකුසලයක් නෙමෙයි විපාක හිත. නමුත් මේ චුති චිත්තය ආගේ අනන්තර සමනන්තර අනන්ත රූප නිසරේ නැති විගත කියන මේ ප්‍රත්‍යසක්ති පිහිට වෙලා සියයට චිත්තවාර කීපයකට මුලින් පහළ වූ ජවන් සිත් වලින් ගත් අරමුණ අනුව සුදුසු තැනක ප්‍රතිසන්දි ගන්නවා. දෙවිය කරනවා නෙමෙයි, ඉබේ සිදු වෙනවා නෙමෙයි, පූර්ව භවයේ හේතු ප්‍රත්‍යයන් මුල් කොටගෙනයි. එයින් ප්‍රධාන හේතුෝනේ අවිද්‍යාව. ප්‍රධාන හේතුව අවිද්‍යාව නිසා අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා අර චේතනාව හඳුන්වනවා. ඒතර සංඛාර නිසා ඊළඟ භවයෙහි ප්‍රතිසන්දි ග්‍රහණය සිද්ධ වෙනවා. මේ ප්‍රතිසන්දි ගැනීම විපාක වාරයක්. අර පූර්ව භවයේ කරගත්ත කර්මයේ විපාක වාරය. නියම භාග්‍යතුන් වහන්සේ එදා බුදු වෙන්නේ ඉස්සර වෙලා. තුබ්බේ නිවාස ඥාණයෙන් භවයෙන් භවයට භවයෙන් භවයට මේ අවිජ්ජා තණ්හා උපාදාන සංස්කාර කර්ම කියන පස්දෙනා ප්‍රධාන කොටගෙන රැස්කල කුසල් බැලෙන් හරි අකුසල් බැලෙන් හරි භවයෙන් භවයට ආපු හැටි සියල්ල පැහැදිලි කරගත්තා. යම් කිසි භවයක උත්පත්ති ලැබුණු පටිසන්ධි සිත ඒ භවයේ පළවෙනි චිත්ත වාරයයි. ඒ චිත්තයේ එක ගණන් කළා 17 වෙනි චිත්ත වාරය යනකොට ඊළඟට ඇති වෙනවා ක්‍රියාසිතක්. ඒකට කියනවා මනෝද්වාර වර්ජන ක්‍රියාචිත්තය කියලා. ඊට අනතුරුව පහළ වෙන ලෝභ මූල ජවන් සිතක්. ජවන් සිත හතක් පහළ වෙනවා ලෝභ මූලෙ. ඒ ලෝභ මූල ජවන් සිතෙන් කරන්නේ උපන්න භවයට ආශා කිරීම. කවුරු උගන්වලාද? මේ තමයි සංසාර ස්වභාවයේ චිත්ත නියාමය. ඒ පළමුවෙන් ඇති වෙන්නේ සත්‍යයට උපන්න භවය පිළිබඳව ආශාව. ඒක උපාදාන කරගන්නවා. ඒකට කියන භවනිකාන්තික ලෝභ ජවනය කියලා. මෙන්න මේ විදිහටයි උත්පත්තිය සිද්ධ වුනේ. එතකොට බෝසතුන් වහන්සේ මේ සියල්ල භවයෙන් භවයට භවයෙන් භවයට මේ අන්තිමාත් භාවයේ දක්වාම උත්පත්ති භව පරම්පරා බැලුවා. බාලා පටිච්චසමුපාදය හොඳින්ම තේරුම් කරගත්තා. රාත්‍රියේ මධ්‍යම යාමේදී චතුූපපාත ඥානයේ කියන දිවස් නෝන නැවත පරිප්‍රයෝජන ගත්තා. අතීතයේ දවස් 7ක් අනාගතයේ දවස් 7ක් කියලා දින 14ක් තිස්සේ මැරෙන උපදින සත්‍යයක්. සුගති දුගති යන සත්‍යයන් කුසල් අකුසල් කරන සත්‍යයන් සෝබන අසෝබන සත්‍යයන් හිත ඇති හිත නැති සෑම දෙයක්ම දිබ්බ චක්කු ඥානෙන් ඉතුරුවක් නැතුව දැකගත්තා. හින්දුන් වාසේ පටිච්ච සමුප්පාදය මනවින් පැහැදිලි කරගත්තා. එනිසා රාත්‍රී අලුයම් කාලයේහි පටිච්ච සමුප්පාදයේ සම්මර්ෂණය කරන්න පටන් ගත්ත විපස්සනා වාරේ. මේ සම්මර්ෂණය කිරීමේදී දසදහසක් ලෝක ධාතු ආලෝක කරන්නේ දහදා දසදහසක් සූර්ය මණ්ඩලයට වඩා පුදුමාලෝක පුදුම ප්‍රඥා ලෝකයකින් මේ විපස්සනා ඥාන පහළ වුණා. එසේ පහළ වෙද්දී දසදහසක් ලෝක ධාතු එක පැරේ කම්පා වෙද්දී ප්‍රාත්‍යාරී සහස්‍රයන් සිද්ධ වෙද්දී අලුයම් වෙනකොට බ්‍රහ්ම මුහූර්තයේ වෙනකොට විපස්සනා ඥාන සියල්ල සපුරාගෙන දුක්ඛේ සමුදය නිරෝධේ මාර්ගයේ චතුරාර්ය සත්‍යයේ ස්වයං භුක්ඥාණයෙන් ප්‍රතිවේධ කර ගනිමින් සවාසන සකල ක්ලේශයන් සෝදා හැර දස බල ඥාන චතු විසරද ඥාන චතු පරිසම්බිදා ඥාන ආදී අනන්ත ඥාන ධාතු පරිවාර කොට ඇති සරුවක්ඥතා ඥාන ප්‍රතිලාභයෙන් ලෝතුරා සම්මා සම්බුදු වුණා දසදහසක් වල කම්පා වෙන්න පටන් ගත්තා ප්‍රාත්‍යාරි සහස්යන් සිද්ධ වුණා දෙවි දේවතාවෝ සාදුකාර හඬ බමතලේ දක්වා පැවැත්තුවා දවස් හතක්ම උන්වහන්සේ නොනැගිට සූවිසි කෝටි ලක්ෂ වාර සමාපatti සමවදීමින් එතන වැඩ හිටියා. ඊළඟට හත් දවසකින් නැගිටලා කල්පනා කළා මා මේ දීර්ඝ කාලයක මුළුල්ලේ පෙරූ බෝධිසම්භාර මුදුන් පමුණවා ගන්නට එවැනි දුන්නේ මේ බෝධි වෘක්ෂයයි වජ්‍රාසනයයි මට බොහෝම උපකාරයි. මේක මං ගෞරව කරන්න ඕනේ කියලා පස්පාදේශනා නේත්‍රියක් මේ නොකිය සූවිසි කෝටි ලක්ෂ වාර සමාපatti සුව සමවදීමින් ඒ සමාපatti කාන්තියෙන් බෝධි වෘක්ෂයට වජ්‍රාසනයට ගෞරව පූජා කළා. මේකට කියන අනිමිස ලෝචන පූජාව. මේ හත්වෙනි දවසේදී, ඒ කියන්නේ 14 වෙනි දවසේදී දෙවියන් අතර සාකච්ඡාවක් ඇති වුණා. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ තාම මේ බෝධි වෘක්ෂයේ දිහා වජ්‍රාසනයේ දිහා බලානින්නේ කටයුතු නිමාවටපත් වෙලා නැතුව ඇති කියලා. එයත්ංගේ සිතේ සැකේ දුරු කරනු පිණිස අහසට පැන නැගිලා තුවන් සක්මනක් පවා සවනක් බුදුරැස් විදුවමින් යමා මහ පෙළහැර පෑවා. එයින් දෙවියෝ බ්‍රහ්මයෝ තේරුම් ගත්තා ලෝතුරා බුදුව නිමාවටපත් වෙලා කියලා. තුන්වෙනි සතියේදී රුවන් සක්මනේ සමවස්සෝ විඳිමින් සක්මන් කළා. හතරවෙනි සතියේදී රතනාගරෙහි වැඩ ඉඳගෙන විනය පිටකේ සූත්‍රාන්ති පිටකේ සහ අභිධර්ම පිටකේ සියල්ලම ත්‍රිපිටක ධර්මයේ සම්මර්ෂණය කළා. අභිධර්ම පිටකේ අවසාන කොටස සම්මර්ෂණය කරද්දී සිය දේහයෙන් සවනක් බුදු රැස් හේදෙන්න පටන් ගත්තා. අදත් දසදහසක් සක්වල නෙමේ අනන්ත ලෝක ධාතුවල මේ බුදු රැස් විහිදීමින් පවතින බව හඳින් වෙනවා. පස්වෙනි සතියේදී අජපාල නුගරුක් මුල සමාපත්තියෙන් වැඩ හිටියා. වසවාදී පුත්‍රයාගේ දූවරු තුන්දෙනෙක් ඇවිල්ලා නානාවිද ස්තුති පූජා කරමින් එවාගේම නැටුම් ගැයුම් කෙලි සෙල්ලම් කරමින් මේ පිළියෙට පොළොමා ගන්න උත්සාහ කළා බෝසතුන් ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඇහෙන් දකින්නෙත් නැතුව වාසේ ප්‍රතික්ෂේප කළ නිසා ඇතු පෙරදිලා ගිය. හවෙනි සතියේදී මුචලින්ද විල සමීපයේ සමවත්සෝයෙන් වැඩින්නකොට 7000ක මහා වර්ෂා පතනයක් ඇති වුණා. මුචලින්ද නාග රාජයා විශාල දරණ ගොබක් මවාගෙන ගයක් වාගේ කුටියක් වාගේ භාග්‍යතුන් වහන්සේට වෙහි පොදකින් පිණි පොදකින්වත් බාධාවක් නොවන පිණිස හත් දාසම ආවරණය කරගෙන හිටිය. හත්වෙනි දාසයේ මිනිස් වෙසින් කෙනී ඉඳලා වැඳ නමස්කාර කළ වෙලාවේ ගාථා දෙකකින් එතුමාණන්ට පින්දීමක් කළා. හත්වෙනි සතියේදී භාග්‍යතුන් වහන්සේ අජපාමේ රාජායතන කියන කිරිපල් වෘක්ෂයේ මුල සමාපත්තියෙන් වැඩ හිටියා. එයින් 7 වෙනි දවස වෙනකොට ඒ කියන්නේ 49 වෙනි දවසේ පිරෙන අවස්ථාවේදී 50 වෙනි දවසට අලුයම් කාලයේදී සක්දේව රජතුමා නාලිය දැහැටි අනෝතත් වේලේ පැන්ගෙනත් පිළිගන්නේ. ඒ වගේම බෙහෙත් අරලු බෙහෙත් නෙල්ලි වැළඳීමට සැලැස්සුවා. 49 දවසක්ම වැසිකිලි වැසිකිලි යාමක් නැතුව ඒ වැළඳු ආහාර සියල්ලම දිව්‍ය ආහාරයෙන් ශරීරයටම උරාගෙන තිබුණු බැවින් ඒ කුස සෝදනයේ සඳහා මේ බෙහෙත් අරලු බෙහෙත් නෙල්ලි වැළඳුවා. එයින් භාගතුන් වහන්සේට පහසු වුණා. මේ වෘක්ෂයේ මුල වැඩෙන්නකොට තපස්සු බල්ලුක කියන වෙළඳ සහෝදර දෙපළ දාස් ගානක් සෙනඟයක 500ක් ගැල් වලින් ගමින් ගම නගරින් නගර ජනපදයෙන් ජනපද වෙනදා මේ යද්දී මේ අසලින් යවුණා. මේ අසලින් යනකොට තමන්ගේ පළවෙනි සතයේ පොළවේ භාගයක්ම එරුණා. ඉතින් මේ ඇතු ආදාන්නේ දෙවියන් නිසා දෙවියන්ට යාඥා කරන්න පටන් ගත්තා. අහසේ පෙනී හිටියා දේවතා දුවක්. ඒ තමයි මේ සහෝදර දෙපළගේ පූර්ව જાතියේ මව්තුමිය. එතුමිය කිව්වා ඔබලා සමදෙනාගේ ওই රතේ සුවසේ ගන්න නම් මෙන්න මේ පොරොන්දු වෙන්න. ওই ළඟම ළඟ රාජායතන උසම වල ඉන්නා ලෝතුරා බුදුව ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක්. තාම බුදු වුණාට පස්සේ දානයක් අරගෙන නැහැ. ඒ දානි පිළිගන්නන්. සාදු සාදු අපේ කරනවා කියලා පොරොන්දු වුණා. පොරොන්දුන ගමම්ම රාතේ ගොඩට ආවා. මේ අතෝ මග වේදෙමට ගෙන යන්නේ මේ පිදු අත්සුණු භාගතුන් වහන්සේට පූජා කරන්න පාත් වුණා. පාත්‍රයක් තිබුණේ නෑ වකට. සතරාරන් දෙවියන් ඉන්ද්‍රනීල මාණික මේ පාත්‍ර හතරක් ගෙනල්ලා පිළිගන්නන්නේ නැද්ව බාරගත්තේ නෑ. පස්සේ මුං ඇට පාට සෛලමේ පාත්‍ර හතරක් ගෙනත් දෙනකොට භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨාන කළ එකක් වෙන්නේ. මේ හතර එකක් උන එක පාත්‍රයක් වෙලා ඒකට තමයි මේ පිදු අස්සුණු පිළි අරගෙන වැළඳුවේ. මේ සහෝදර දෙපළ සපිරවරින් බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ සරණ ගියා. පූජනීය වස්තුවක් ඉල්ලුවාම ශ්‍රී හස්තයෙන් සිරස පිරිමැඳලා ජීව කේශ ධාතු මිටක්ම දුන්නා. මේ දෙන්න මේවා ගෙනහිල්ලා තමන්ගේ රටේ චෛත්‍යයක් කරවලා වැඳ පුදා ගත්තා. ලංකාවටත් එයින් කොටසක් ලැබුණු බව සඳහන් වෙනවා. මෙයතු රටෙන් රට යන වාණිජ ව්‍යාපාරිකයෝ. ඉතින් මේ විදිහට 49000කින් පස්සේ 50000 දාසේ දන් වැළඳුව අතරේ අයමත් වැඩිය අජපාල නුගරුක් මුලට. වැල්ලා ධර්ම ගැඹීරත්වයේ සිහි කළා. ධර්ම ගැඹීරත්වයේ සිහි කරද්දී පෙනී ගියා ලෝකවාසී සත්වය තෘෂ්ණාලයෙන් බැඳීගෙන ඉන්නේ ඔවුන්ට ධම් දෙසීම නිෂ්ඵලයි කියලා. තා ලෝකේ දිහා බුදු ඇසෙන් බැලුවේ නැහැ. එවෙලාවේදී සහම්පති බ්‍රහ්මරාජා මේක දැකලා ක්ෂණිකින් ඇවිල්ලා වැඳ නමස්කාරයකට කිව්වා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඊට පෙර මේ මගද රටෙහි මේ ශාස්ත්‍රවරු පහළ වුණා. ඒ ඇත්තන් දේශනා කරන දේශනාව අපාට යන දේශනාවක් වුණා. සමුන්හන්සේ ප්‍රඥා නැමැති ප්‍රාසාදෙ මුදුනට නැංගා. සමුන්හන්සේ ප්‍රඥා නැමැති පර්වත මුදුනටපත් වුණා. එනිසා ස්වාමීනි පර්වතක මුදුනක ඉන්න කෙනෙක් දිමහාත්පස බලන්නක් මෙන් ලෝක ධාතුව බලා වදාරුණු මැනව. ධර්මය ආબોධ කරන්න සුදුසු ඉන්නවා. කියලා ආරාධනා කළාම සරුවක්ඥන් වාසේ සැනකින් ඉන්ද්‍රිය පරෝපරේ ඥාන ආසයනුසේ ඥාන කියන මේ බුදු ඇස දසදහසක් කොට විය දෙවවාම පෙනී ගිය සත්ව කොටස හතරක්. උද්දකිතාඥ, විපංචිතාඥ, නෙය්‍ය පදපරම කියලා. හරියට නෙළුම් මානෙල් විලක සමහර නෙළුම් මානෙල් කැකුළු උඩට මතුවලා දින ගණනාවක් අවුරස්මියෙන් හොඳට මෝරලා දැන් පිපෙන්න තරම් ශක්තිමත්ව තියෙනවා. උදේ පාන්දරේ පායනකොට මේවා පිපෙනවා. ඒ වාගේ දහම් පදයක් ඇසූ පමණින් ආબોධ කරගන්න උින්නවා. ඒ තමයි උග්ගටිතඥ. සමහර නෙළුම් මානෙල් කැකුළු දී මට්ටමේ තියෙනවා. දින ගානකින් ඒක මෝරලා පිපෙනවා. ඒ වාගේ සමහරු ඉන්නවා බන ඉෂ්කර වශයෙන් අහද්දී අධිකම ලබනවා. ඒ අතන් කියනවා විපංචිතඥ පුජ්‍යලයෝ. තා සමහර නෙළුම් මානෙල් කැකුළු තියෙනවා දිය යට. ඒවා දින ගණනක් සති ගණනක් ගිහිලා හරි වතුරෙන් උඩට ඇවිල්ලා ඉරුරස් වැටීමෙන් මෝරලා යම් දාසක පිපෙනවා. ඒ වාගේ සමහර ඉන්නවා බණ අහලා විස්තර වශයෙන් බණ අහලා සිල් පීඨලා බණ භාවනා කළේ ජීවිතය අධිගම ලබනවා. එයාට කියනවා නෙය්‍ය පුජ්‍යලෝ කියලා. සමහර නෙළුම් මානෙල් කකුලේ තියෙන පොළොව යට මේ වතුරේ යට ඒවා උඩට එන්න ලැබෙන්නේ එක්කෝ සතුන් කනවා. වතුරේ ඉන්නේ සතුන් කනවා. නැත්තම් වෙනත් හේතුවෙන් ඒවා කුණු වෙලා යනවා. ඒ වාගේ මේ මනුෂ්‍යපතේ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකවලත් ඉන්නවා කොතෙක් බණ ඇහුවත් කොතෙක් සීල් රැක්කත් ඒ ජීවිතේ අධිගම නොලබන්නෝ ඉන්නවා. ඒ අත්න්නේ කියනවා පදපරම කියලා. ඒ අවස්ථාවේ සරුවක්ඥන් වහන්සේ සාම්ප්‍රතේ බ්‍රහ්ම රාජයාට ප්‍රතිඥා දුන්නා මෙතෙක් වේලා මා මේ මන්දෝත්සාහය උනේ මේක හිංසාවක් කියලයි නිෂ්ඵල වැඩක් කියලයි මම දැන් මොළෝ දෙස බැලුවා ආબોධ කරගන්නෝ ඉන්නවා මම ධර්ම දේශනා පවත්වනවා ප්‍රඥා නැමැති ස්රෝතස් විහිදුවත්වා කියලා ප්‍රතිඥා දුන්නා එදාම උන්වහන්සේ දිවසින් බලා වදාලා කාටද පළුගෙන් බණ කියන්නේ ආලාර කාලාමතුමා හිටියානම් අධිගම ලබනවා එතුමා දැන් තුන්වෙනි අරූප ලෝකෙ ඉපදෙලා දවස් 7කට පෙර මියගියේ. උද්දකරා පුත්‍රයා දෙස බැලුවාම එතුමා ඊයේ රෑ මධ්‍යම රාත්‍රියේ අභාව ප්‍රාප්ත වෙලා භවග්‍රේ ඉපදෙලා. ඒ දෙන්නන්ට බුදුරු 1000ක් බුදු වුණා දාන්න නෑ බණ. ඊළාට මේ දුෂ්කර ක්‍රියා කරන කාලයේදී උපකාර වෙච්චේ පංච වර්ගයේ තවසෝ කොහොද කියලා බැලුවාම බර්ණස් නුවර සමීප ඉසපත නාමම් රාම මිගදායි ඉන්නවා. ඒ පස් දිනාටම ධර්මය ආબોධ කරගන්න හේතු සම්ප්‍රත් තියෙන බව දැකලා පා ගමනින් වැඩිය 10ට යොදුනක් මාර්ගයේ ගෙවාගෙන හැබැයි මේ මාර්ගය කෙටි කරගෙන වඩින්නේ යන අතරමඟ උපකකේ නාජීවකයෙක් දැකලා කෙටි වේලාවක සාකච්ඡාවක් කළ අනාගතයේ තුමාට පිහිට වෙනු පිණිස පසු කාලයක තුමා බුදුසසුනේ බණහලා අනාගාම ඵලයට පත් වෙලා බමතලේ ඉපදෙලා රහත් වුණා පංච වර්ගයේ ස්වාමින් වහන්සේලා වැඩ ඉන්න තැනට වඩනකොට ඒ ඇත්තෝ ගතිකාවතක් යානෙට අන්න හොඳට උසට මහතර එනවා දැන් හොඳට කෑම බීම අරගෙන බුදු වෙන්නම් බැරි වෙලා තියෙනවා අපි වංශවත් කෙනෙකු නිසා ආසනයක් විතරක් දුන්නු වඳින්න නැතු ඉඳිනු පාහෝදන්න නැතු ඉඳිනු කියලා කතිකා කළා. නමුත් මහා කාරුණික සරුවක්යන් වහන්සේගේ මෛත්‍රී බලය නිසා මේ ඇත්තන්ගේ කතිකවත අමතක වෙලා පෙර ගමන් කළා පාසුරු පිළිගත්තා දෙපා දෙවෙන්වා අසන පැනෙන්වා වන්දනා කළා නමුත් ආවසෝවාදෙන් කතා කළා තුන් වාදයක් කියා හිටිය ආවසෝවාදෙන් කතා නොකළ යුතුයි තථාගතයන් වහන්සේට කියලා තුන් වාරේ දක්වා පිළිගත්තේ නැහැ හතරෙනි වාරයේ භාග්‍යතුන් වහන්සේ සවදා පහදා දුන්න ඔබ ඇසුරේ අවුරුදු 6ක් මං හිටියා ඒ කාලේ මං කිව්වද ඔබට මම සත්‍ය අවබෝධ කළා කියලා කිව්වද නෑනේ. මං දැන් සත්‍ය අවබෝධ කරගත්ත නිසා මෙතෙන් ආවේ දේශවන් නමාගෙන බණ අන්නේ කියලා දැඩිසේ ආවාද කරලා පස් දිනාට ධර්ම දේශනේ පටන් ගත්තා. දේමේ භික්කවේ අන්තා පබ්බජිතේන සේතබ්බා කියලා මේ බණ පටන් ගන්නකොට දසදහසක් ලෝක ධාතු ගිගුම් දෙමින් කම්පා වෙන්න පටන් ගත්තා. දසදහසක් ලෝක ධාතුල දෙවියෝ බ්‍රහ්මයෝ දේශවන් නමාගෙන බණ අහන්න පටන් ගත්තා. සරුවක්ඥන් වහන්සේ කිසිම අදිෂ්ඨාන බලයක් නැතෝ පිරු පාරමී බෙලෙන් දසදහසක් වල කෙලවර ඉම දක්වා එක හඬින් දේශනා කරන්න සමර්ථ වුණා. මේ තමයි පළවෙනි මංගල ධර්ම දේශනයේ 18 කෝටියක් බ්‍රහ්මෝ රහත් වුණා. අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේ ප්‍රදාන අසංකේයයක් දෙවියන් බ්‍රහ්මයන් සෝවාන් ඵලයටපත් වුණා. එදා පටන් සාරාසං 45 මුළුල්ලෙහි 45 අවුරුද්දක් මුළුල්ලෙහි මේ සාරවත්ඥන් වහන්සේ දෙසුම් දහම් අද පොත්පත්වල ගොඩනගා මේ යෙදුවා නම් බඹතලේ දක්වා පොත්පත් ලියන්න වෙයි. නමුත් ඒ සියල්ල සම්පින්දණය කළා සංගායනාකාරක රහතන් වහන්සේලා පිටකත්‍රයේ අද අපට වැඳ පුදා ගන්න කියවන්න සලස්සලා තියෙනවා. සංගායනා තුනේදීම සංගායනා වුණා. ලංකාවට මිහිඳුමා රහතන් වහන්සේ ගෙනත් උගන්වලා ගල් ලංකාවේ සංගායනා කළා. මේ විදිහට සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝතුරා බුදු ඒ සුද්ධ භූමියේදී භාවිතා කළ මේ අනේක ಜಾති සංසාරං ගාතාවට බැසගෙන අපි තවදුරට තේරුම් කරගන්නට වටිනවා. අපිත් මේ භව සංසාරයේ ඉමක් කොනක් නැතුව භව සංසාරයේ ඉපදීමින් මැරමින් ආවා. ඒ හැම වාරයකම අපට අවිද්‍යා තෘෂ්ණා උපාදාන සංස්කාර කර්ම කියන හේතු සම්බන්ධතාවෙන් නැවත නැවත උත්පත්ති ලැබුණා. මේ ජීවිතේත් අපි ලබාගෙන තියෙන එවැනි උත්පත්තියක්. නමුත් මේ ජීවිතයේ අපේ උත්පත්තිය බොහොම වාග්යවන්තයි. හේතුව බුද්ධෝත්පාද කාලයක ප්‍රතිරූපදේශ වාසයක పూర్වයේ කృత ප්‍රඥතා ප්‍රඥාවන්ත බව ඇතිව සත්පුරුෂ ආශ්‍රය ඇතුව අපට මේ මනුලව උපදින්න ජීවත් වෙන ලැබුණා. මේ මනෝ උත්පත්ති ලබාගත් අප විසින් කළ යුතු වන්නේ අනිකෝ සීලෝම කටයුතු වලට වඩා දුක්ඛේ සමුදය නිරෝධේ මාර්ගයේ චතුරාරි සත්‍ය අවබෝධය සඳහා පිළිවෙත් කිරීමයි. මේ දානය, සීලය, භාවනාව, වැඩිහිටි ගෞරවය, එවාගේ වත් පිළිවෙත, බණ ඇසීම, බණ කීම, පින් දීම, පින් ගැනීම, සම්මාදිට්ඨිය දිනු කිරීම. මේ දස පුණ්‍යක්‍රියාවන් දිනු කිරීම ආර්ය සත්‍ය අවබෝධයට උපකාරයි. පාණාතිපාතා වේරමණී ආදී දහ කුසල කර්මපතයේ අනුගමනය කිරීම චතුරාර්ය සත්‍යයේ අවබෝධයට උපකාරයි. දස පාරමී පිරීම, සිව්බම විහරණ වැඩිම, සමථ භාවනා වැඩිම, විපස්සනා භාවනා වැඩිම, කර්ණීය ධර්ම 14 වැඩිම, යහා මංගල ධර්ම 38 වැඩිම මේ ඔක්කොම චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාරකයි. එනිසා අප විසින් කරන සෑම කුසලයක්ම ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒසා දීර්ඝ කාලයක් මුළුල්ලේ පාරමී පුරාබෝධ කළ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවන් සුව ලබන්ට හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දැන් අද මේ දවසේ වර්ෂයක් ගෙවී තවත් වර්ෂයක් උදා වූ අවස්ථාවක්. කොටින්ම චුතිපටිසන්ධි අවස්ථාවක් හැටියට ගණන් ගන්න ඕනේ මේ ජනවාරි මාසේ. දෙසැම්බර් මාසේ 31 වෙනිදා මේක අවසන් වුණා පසුගිය වර්ෂයේ. දැන් 2006 වර්ෂයට අපි ඉපේ නැගුවා. ඉතින් පසුගිය දෙවෙනිදාට මේ පින්කම කරන්න බලාපොරොත්තු වුණ අපේ ආටිගලේ මෑණියෝ නමුත් අපට අවකාශ ලැබුණේ නැහැ. නමුත් අද අපි නැවතත් වෛද්‍ය ප්‍රතිකාර ගණ්ඩක් සමග පැමිණි ගමනේදී මේ දිනේ වෙන් කරගත්තා. තත්ත්වයේ සඳහා මා සමග පැමිණි මේ පූජ්‍ය ජනානන්ද ස්වාමින් වහන්සේ ප්‍රදාන සංඝ පිරිසත් සහභාගී වුණා. ඉතින් මේ වෙනුවෙන් දානෝපස්ථාන සංවිධානය කරගෙන හිතයිසී කල්යාණ මිත්‍රයන් විශාල පිරිසක් එක්කාසු කරගෙන වත් පිළිවෙත් පුරා පියවිලියල අසුන් පනවා වඩා හිඳුවා වැඳ නමස්කාරයෙන් යුතුව දානේ පිරිනැමුවා. ඊට කලින් බුද්ධ පූජා පවත්වන්න ඇති. වත් පිළිවෙත් පැවැත්වුවා මේ පිරිකර භාණ්ඩද පූජා කළා. සීලයක පීඨියා බණ පදයකටද සමන් දුන්නා. දාන සීල භාවනා වශයෙන් මේ අත්පත් කරගත් කුසල සම්භාරයේ අද අපි මේ සැනසෙන බුදු සසුන මොනසේ නොපිරි අඳුරු නොවි අතුරු දාන් නොවි අවුරුදු 5000කට වැඩි කලක් පැවැත්මට හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ශාසන භාරධාරී සංඝ පිතෘන් වහන්සේලා ප්‍රදාන බුද්ධ පුත්‍ර සංඝ රත්නයේට සීල සමාධි ප්‍රඥා ගුණ පුරා ගනිමින් ධ්‍යාන විඥා මාර්ගඵල අවබෝධය දක්වා යමින් සදාම්මා ලෝකේ ලෝට බෙදා දෙනු පිණිස අපරස් කරගන්න කුසලයේ ආශිර්වාදයක් වේවා කියා මෛත්‍රී කරමු. තම තමා නමින් අභාව ප්‍රාප්ත මෞපිය ගුරුවර බන්දු මිත්‍ර පුත්‍ර කලත්‍රාදීන්ටත් විශේෂයෙන් පින්වත් දොස්තර ගාමිණී ආටිගල මෙතුමා නම්ගේ මෞපිය දෙදෙනා වහන්සේ පින්වත් කල්යාණියාට ගල මාතාගේ මව්පිය දෙදෙනා වහන්සේ සහ මේ දෙපළගේ දයාබර දරු තුම්පලටත් මේ සහභාගී හැම දෙනාගේ ඥාතීන්වත් මේ කුසල් දෙලින් භවයක් පාසා සුගති සම්ප්‍රත්න සිද්ධ වෙවි සුවසේ පාරමී මුදුන්පත් වී පැතු බෝධි ඥානවලින් අග්‍රාමා මහ නිවන් සුවත් වේවා කියා කරුණාවෙන් පින් පමුඩු ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්ම ආරක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලයේ සාදරයෙන් සමාදරයෙන් කරුණා මෛත්‍රියෙන් උපින් අනුමෝදන්ව දිව්‍යමය ආයු වර්ණ සැප බල ඓශ්වර්යයෙන් වැඩෙත්වා සම්බුද්ධ ශාසනයට ශ්‍රී ලංකාවැනි බෞද්ධ රටවලටත් බෞද්ධ ජනතාවටත් මහා සංඝරෝණටත් මේ නිවසටත් මේ භූමියටත් මේ දොස්තර මහත්මානම් ප්‍රදාන සෑම දිනාටත් දේව ආරක්ෂාව සැලසා දෙත්වා චතුෝ බෝධිඥාන වලින් අමා මහ නිවන් සුව ලබත්වා කියා මෛත්‍රීන් පින් පමුණුවෝ හිතවත් නදහත් අහිතවත් සෑම සත්‍යයන්වත් මෙම කොළඹ අගනුවර වැසියන්ටත් අවටගම් නගර ලංකාව දඹදිව මේ සක්වල සීලු සක්වල දස දිසා වාසී සමස්ත ලෝක සත්‍යයටත් මේ පින ලැබේවා සීලු සත්වෝ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා තරුවන් සරණියෙත්වා නිවන් මඟ ගමන් කෙරෙත්වා ආරි සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රීන් පින් පමුණුවෝ තුන් සෙත පහදවාගෙන බුදු සසුනේ චිරජීවනයේ පතමින් සංගරුවනට ආයවර්ණ සැප බල ප්‍රඥා පිරිනමමින් ආශිර්වාද පෙරටුව සිදු කරගත් මේ කුසල් බලෙන් රත්නත්‍රානුභා බලෙන් දිව්‍ය රාජ මණ්ඩලයේ රැකවරණයෙන් හා කල්යාණ මිත්‍රයන්ගේ දාශිර්වාද බලෙන් පින්වත් ගාමිණී ආටිගල දොස්තර මැතිතුමා ආනන්දත් එම කල්යාණ ආටිගල මාතාවටත් එවාගේම ධම්මික මහත්මයා විස්මී මහත්මිය දරු දෙපළහා දෙපාර්ශ්වයේම ඥාති මිත්‍රාදීන්ටත් මේ මෙල්බන් නුවර සිට පැමිණ සිටින පින්වත් සංජීත් හෙට්ටිආරච්චි දොස්තර මහත්මයා ඇතුළු පවුලේ සැමටත් මේ සේකර මහත්මයලා හා මේ සහභාගී සසු මහතුරු මවුරු දූ දරු ඥාති මිත්‍ර හැම දිනාටම සේවක සේවිකාදීන්ටත් මේ ආස්භාවයේදී තියෙන අසනීපකම් අපල උපද්දරව අතුරු අන්තරා නවග්‍රහ දෝෂ සතුරු කරදර මාර්ග බාධක සියල්ලම ඉරුදුටු අඳුරසේ විහෙත විද්වාසනේ වී ਸਰව ආරක්ෂාව සැලසේවා කබල පීවරක් ගානේ රත්නත්‍රේ සතු සූවිසි මහා ගුණේ අසීමිත ආරක්ෂා නිරතුරුව පිහිට වේවා කුසල් අරමුණෙන් සමාධී සිතින් මෙත් සිතින් බුදු ගුණ බැලෙන් සමදා සැපෙන් නිඳ යාම සැපෙන් අවදි වේවා නපුරු සිහින නොපෙනේවා දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ මිනිස්යන්ගේ අමනුෂ්‍යයන්ගේ චිත්ත ප්‍රසාදේ ලැබේවා දෙවියන්ගේ ආරක්ෂා නිරතුරුව පිහිට වේවා සජුන්ගෙන් සොරුන්ගෙන් සතුරන්ගෙන් ගින්නෙන් ජලයෙන් වසවිසෙන් අවියාවුද වලින් මිනිසයන්ගෙන් අමනුෂ්‍යයන්ගෙන් ත්‍රිසංගත සතුන්ගෙන් සීතලෙන් උණුසුමින් බඩගින්නෙන් පිපාසෙන් මැසි මඳුරුවන්ගෙන් අව්‍යශ සුලන් විසකුරු සර්පාදීන්ගෙන් වාත පිතසෙම තුන්දසින් ප්‍රාගද්වේෂ මෝහ දුපක්ලේශයකින් උපපීලක උපච්ඡේදක කුසල විපාක වාරයකින්වත් බියක් ඇති ගැනීමක් අන්තරාවක් සන්ත්‍රාසයක් රෝමෝද්ගමනයක් ආපදාවක් හිංසාවක් පීඩාවක් නියසනයක් ඉපිට සිහිනකින්වත් නොමවි සරුව ආරක්ෂාව සැලසේවා කාචිත්ත පීඩාදියක් නොවේ කායික මානසික සැනසෙල්ලේ දෙලව දිනුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා ගුණයෙන් නුවණින් ධනයෙන් දානෙන් යසසෙන් ඉසුරෙන් සැපයෙන් සම්පතෙන් ආයුෂෙන් වර්ණෙන් සැපයෙන් බලෙන් ප්‍රඥාවෙන් ශ්‍රද්ධාවෙන් සීලයෙන් ශ්‍රුතෙන් ත්‍යාගයෙන් ඥානෙන් හිරියෙන් උත්ප්පයෙන් බෞද්ධතාවෙන් පරාක්‍රම වීරියෙන් සති සමාධි ඥාන ගුණයන්ගෙන් දසපාරමිතාදී බෝසත් ගුණයන්ගෙන් පෙරපස මෝරණ සඳක් මෙන් දිනින් දින දිනුවටපත් වේවා කිංතාමානී කලට්ණයකින් කල්පරුක්ෂයකින් භද්‍රගතයකින් මෙන්ද පූර්ණ චන්ද්‍රයා මෙන්ද සම්්‍යක් ප්‍රාර්ථනා පිරිතිරේ සාශ්‍රීක වේ සමෘද්ධිමත් වේවා හිංසත් සතවර්ෂාධික කාලයක් අතරක් නැර මේ බුදු සසුනේ පාරමී පුරා ගැනීමට කෙරුවන් සරණින් දීර්ඝාස ලැබේවා උදා වූ වර්ෂ කාලයේ තුලදී ගත වූ වර්ෂයට වඩා දාන සීල භාවනාදී කුසල සිදු කර ගනිමින් කායික මානසික පහසු වෙරණේ නිවන් මාර්ගය ගැනීමට සීල ආරක්ෂාව සැලසේවා. සසර වසනාතුරු භවයක් පාසා ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්පත්‍ය ඇතුව නිවන් මාර්ග පාරමී පුරා සිල්වත් ගුණවත් නැනවත් බෝසත් දෙමෝපියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑදෑ හිතමිතුරන් සේවක සේවිකාවන් කැටුව සුවසේ පාරමී මුදුන් පමුණවාගෙන බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ නිවි සැනසී වදාළේ සදාකාලික ශාන්ත ප්‍රණීත ලෝකෝත්තර අග්‍ර අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස මේ උදාර කුසල සම්භාරයේ හේතු වේවා වාසනාව වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු ධර්මානුශාසනා පැවැත් වූ දේශක වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ